අබ්බුද්ධික මහත්මයා ඉස්සරයි ඉස්සරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා මේ ධර්මයට මේ zoom එකේ අහලා තියෙන ප්‍රශ්න ටික ධර්මයට අනුව බලන විට යම් කෙනෙකු පිළිකා රෝගයෙන් පෙළෙන්නේ කුමන හේතුවක් මතද? එහෙම නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. කවර හෝ අන් අයට පීඩා ඇති කරන ලද අකුසල කර්මයක විපාකයක් කියලා කියන්න පුළුවන්. අසවල් කර්මයමයි කියලා එහෙම නිශ්චය කරන්න අපි වගේ කෙනෙකුට පහසු නෑ. ඉතින් බුදු කෙනෙක් සමහර විට එහෙම කියන්න පුළුවන්. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්නට පුළුවන්. මොකද එක් එක් පුද්ගලයා ඒ අකුසල කර්මය කරනකොට එයාගේ චේතනාව හැසිරුණු හැටි මනෝභාවයන් හැසිරුණු හැටි ඒ කරපු දෙයින් ලෝකෙට සිද්ධ වෙච්ච දේ ඒ වගේ කාරණා එකට හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙකුගේ තුනටියෙන් පල්ලෙහා පණ නැතුව දුක් විඳින්න වෙන්නේ කුමක් නිසා කියලා අහුවොත් අපිට එකපාරට කියන්න පුළුවන් මේ කාගේ හරි තුනටිය කඩලා ඇති කියලා කියන්න පුළුවන්. ඒ ඒක නිකන් මතු පිටින් පෙනෙන සංසන්දනය. නමුත් මම අහලා තියෙනවා එක්තරා ස්වාමින් වහන්සේ නමකගේ උන්වහන්සේට අවසාන කාලේ තුනටියෙන් පල්ලෙහා පණ නැතුව අසීමිතව දුක් විඳලා තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ. එතකොට මේකට හේතුව මොකක්ද කියලා විමසපු අවස්ථාවක එතකොට යම් යම් ආකාරයකට යම් විද්‍යාවක් අනුව හෝ යම් ශාස්ත්‍රයක් අනුව හෝ උන්වහන්සේගේ පෙර භවය පිළිබඳව යම් අර්ථ විග්‍රහයක් කරන්න පුළුවන් කෙනෙක් උන්වහන්සේට ප්‍රකාශ කරලා තියෙන්නේ පෙර භවයක මීයෙක්ව අල්ලලා ඒ මීයව මොකක් හරි භාජනයක දාලා එහෙම වීසි කරනවා. ඒතර වීසි කලන් පස්සේ වතුරකට තමයි වැටිලා තියෙන්නේ. ඒතර වතුරකට වැටිලා අර භාජනයේ භාගයක් වතුර පිරීලා. වතුර පිරීලා එතකොට සති ගාණක් අර සතා අරකින් ගොඩ එන්න උත්සාහ කරනවා. නමුත් ගොඩ එන්න බෑ. ඒතකොට අර වතුරත් එක්කලා පහළ කොටස අර වතුරෙන් තැම්බෙනවා. තැම්බිලා කුණු වෙලා ඒ විදිහට තමයි අර මීයා මැරෙන්නේ. එතකොට දැන් මේ මේක විසි කරපු කෙනා දන්නේවත් නැහැ ඒක. හැබැයි ඒ මීයව ඒ සතා කෙරෙහි ද්වේෂයෙන් අර භාජනයට දාලා විසි කරපු නිසා තමයි අර අර්බුදයට සතාපත් වෙන්නේ. ඉතින් ඒකේ විපාකය තමන් වෙත පැවිදි වෙච්ච ආත්මෙත් පැමුණුණා. ඉතින් අන්න ඒ වගේ මේ කර්මය කියන එක අතිශයින් විචිත්‍රයි. ඒවා එක් එක්කෙනාට එකම විදිහට නෙමෙයි. එතකොට ඒ ඒ විචිත්‍රත්වය අපට සාමාන්‍ය කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. මේක මෙහෙමමයි සිද්ධ වෙන්නේ කියලා අපිට නිකන් මතු පිටින් බලලා කියන්න පුළුවන් කාරණා අනුමාන කරන්න පුළුවන් කාරණා තියෙනවා. නමුත් නිශ්චිතවම මේක මෙහෙමමයි කියලා පැහැදිලි කරන්න පහසු නෑ. ඉතින් ඒකට අර පුබ්බේ නිවාසානුස්සති ඥානය වගේ තියෙන කෙනෙකුට නම් දැකලා ඒ විදිහට කියන්න පුළුවන්. මේක මේ නිසයි සිද්ධ වුනේ කියලා. එහෙම නැත්නම් ඉතින් අපිට පොදුවේ කියන්න පුළුවන් වෙන්නේ අන් අයට අනිත් අයගේ ශරීරයේ මාංශ පේශි විකෘත වෙන්න, ශෛල විකෘති වෙන්න සමහරට උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කොරෝනා වෛරසය දැන් ඒක ස්වභාවික ව්‍යසනයක් හැටියට අපි දැක්කට ඒ රටවල් වල අයම කියනවා වසර 4කට 5කට කලින් තමයි මේ වෛරසය පිළිබඳව පරීක්ෂණ කරලා ඒකට මුදල් වියදම් කරලා ඒවා මේ පරීක්ෂණාගාරවල නිර්මාණය කරලා පරිසරයට මුදා හැරියේ කියලා. එතකොට එහෙම කළා නම් අපි දන්නේ නැහැ ඒක එහෙම කළාද කියලා. එහෙම කළා නම් ඒ පුද්ගලයා නිසා ජනතාව කෝටි ගණනකගේ ශරීරය විකෘති වෙලා ඒගොල්ලෝ මරණයටපත් වුණා සහ තවමත් විඳවන. එතකොට මේ කර්මය ඒකට සම්බන්ධ වෙච්ච අයට මොන විදිහෙන් විපාක විඳින්න සිද්ධ වෙයිද? ඊළඟට හිරෝෂීමා නාගසාකි වලට පරමාණු බෝම්බය හෙළපු තැනැත්තා ඒ තැනැත්තා ඒ වෙලාවේ අනිත් අය දීපු ඕඩර් එකක් ක්‍රියාත්මක කළා වෙන්න පුළුවන්. හැබැයි දැන් ওই පහුගිය කාලෙත් ලේඛන එහෙම තිබුණේ ඔහු අවසාන කාලෙත් ඒ ගැන පසුතැවුණා කියලා. එතකොට ඒ ඒ හෙළපු බෝම්බය නිසා ඒ වෙලාවේ මිනිස්සු මැරුණා විතරක් නෙමේ අදටත් ඇතැම් දරුවන් අංග විකෘති වෙන, ඥාන විකෘති වෙන එහෙම ප්‍රශ්න මතුවෙනවා. එතකොට එහි කර්ම විපාකේ කොච්චර කාලයක් කොහොම විපාක දෙයිද? ඉතින් අන්න ඒ වගේ අංශු මාත්‍රයකින් හරි අපේ අන් අයගේ ශරීර අභ්‍යන්තරයේ යම් යම් විකෘතිතා ඇති කරන සමහරට වසවිස දීපු එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අර වගේ එන්නතක් අපි හිතමු විකෘති මේකෙන් මෙහෙම හානියක් වෙනවා කියලා එහෙම කරප එකක් වෙන්න පුළුවන්. සමහරට විසසහිත ආහාරයක් දීප එකක් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අර මේ යම් යම් ඥාන විකෘති වෙන විදිහේ උපක්‍රම කරපු කෙනෙක් කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් මෙහෙම නිශ්චිතව කියන්නට බෑ මෙහෙමයි කියලා යම්කිසි අකුසල කර්මයක් හැබැයි ඒකේ යම් දායකත්වයක් තියෙන්න පුළුවන් අර විදිහේ කයේ රූප කොටාස විපරීත කරන විදිහේ ඒ බඳු කර්මයක් විය හැකියි කියලා අනුමාන කරන්න පුළුවන් නමුත් මේ වගේ කර්මයක් කියලා එහෙම අපිට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ අවසරයි ස්වාමීන් වහන්ස බොහොම හොඳ විග්‍රහයක් ලැබුණා කියලා හිතනවා.